පඨවි කසින ආදිය පඨවි කසින මණ්ඩලයේ කුඩාම ප්‍රමාණය වියතකුත් සතර අඟලය විශාල ප්‍රමාණය කල විටත් පමණ විය හැක සාදාගත් මණ්ඩලයත් සුදුසුය පිහිටි මණ්ඩලයත් සුදුසුය සියල්ල වෙනුවට පැතිර විය යුතු හේයින් කසින නම් වේ. යම් පමණ පෘථිවි තලයක නිමිත්ත ගත යුතුය නම් එපමණ පෙදෙසක් සිතින් පතුරුවාම ගත යුතුය වේ. එහි එක් කොටසක සිට නොවේ. සෙසු කසින ආදිය මෙසේ මැයි මෙහිද වර්ණය නොසලකා පැවති පෘථිවියේ එකම තලයක් හැටියට පිහිටුවා ගනු ලැබූ සංස්ථාන ප්‍රඥාප්තිය පඨවි කසින මණ්ඩලයයි. ආපෝ කසිනයත් තේජෝ කසිනයත් යන දෙකද මෙසේමයි. හැපෙන තැන සිතින් සටහනක් කොටගත් සුළං වැටිය වායෝ කසිනයයි. නීල වර්ණයෙන් විශිෂ්ට වූ සංස්ථාන ප්‍රඥාප්තියකට නීල කසිනේයයි කියති. පීත, ලෝහිත, ඕදාත කසිනද එසේමය. චන්ද්‍ර සූර්යාදී වූ ප්‍රධාන ආලෝකයන් විශිෂ්ට වූ සංස්ථාන ප්‍රඥාප්තිය ආලෝක කසින නම් වේ. බිත්ති සිදුරු ආදීෙහි පෙනෙන ආකාශයෙන් විශිෂ්ට වූ සංස්ථාන ප්‍රඥාප්තිය ආකාශ කසින නම් වේ. ඉදිමුණු මල සිරුර උද්දු මාතකයයි. මුල් පැහැය හැර නිල් පැහැයට හැරුණු මල සිරුර විනිලකයයි. නොඑක් පැති වලින් ගලා යන සැරව ඇති මල සිරුර විපුබ්බක යයි. යුද පිටි ආදීෙහි ආයුධ වලින් විරූප ලෙසින් සිඳුන මල සිරුරු විච්ඡින්නක යයි. බලු කැනහිල් ආදීන් විසින් නොඑක් ආකාරයෙන් කෑ සිරුරු කොටස ඇති මල සිරුර වික්කායිතකයයි. බලු කැනහිල් ආදීන් විසින්ම කඩ කඩ කොට ඇද කෑමෙන් ඒ ඒ අතට විසිරුණු අවයව ඇති මල සිරුර විකිත්තකයයි. වැගිරිනු ලේ ඇති මල සිරුර ලෝහිතකයයි. පණුවන් පිරුණු මල සිරුර පුලවකයයි. මුළු ඇට සැකිල්ල හෝ එක් ඇට කැබැල්ලක් හෝ අට්ටිකයයි. බුද්ධානුස්සති ආදීෙහි ඒ ඒ ගුණයන් සිහි කිරීමය. එහි බුදු ගුණ නම් අරහං සම්මා සම්බුද්ධාදී ගුණයි. ස්වාකාතාදිය ධර්ම ගුණයි. සුපටිපන්න ආදිය සංඝ ගුණයි. තමාගේ සීලේ අකණ්ඩතාදිය සීල ගුණයයි. තමා දෙන ධනේ මසුරු මල පහව ඇති බව ඡාග ගුණයයි. දේවත්වාදිය ඉසලීමට සමත් තමා තුළ දියුණු කළ ශ්‍රද්ධා ගුණ ආදිය දේවතා ගුණ නමි. වත්පිළිවෙත් බලයෙන් හෝ දූතාංග සමාදානයෙන් හෝ ධාන සමාපatti බලයෙන් හෝ විදර්ශනා භාවනා බලයෙන් හෝ තමා තුළ බොහෝ කලක් මුළුල්ලෙහි විකම්බණයටපත් කාමරාගාදීන්ගේ සංසිඳීම හෝ තමා විසින් ලබාගත් අසංකත නිබ්බාණය වූපසම නම් වේ. එක් භවයකට අයත් ස්වකීය ස්කන්ධ సంతානයේ බිඳීම මරණය නම් වේ. නොයෙක් කාර්යයන්ගේ සමූහය වූ මේ කය කාය නම් වේ. තමා තුල නිතර පවත්නා ආශ්වාස ප්‍රාශ්වාස ආනාපාන නම් වේ. මෛත්‍රිය සිතේ මෘදුභාවයයි. එය පවත්වන ස්ථානය ඇරඹ හිත සුව නොවිසිරී සංග්‍රහවන අයුරින් සිත් පෙළ පැවැත්වීමයි. අනුන් කෙරෙහි පවත්වන අද්වේෂයයි. ඔවුන්ගේ දුක් ඉවත් කිරීමේ අදහසින් පැවති සිත් පෙළ කරුණාවයි. ඔවුන්ගේ සැපට සතුටු වීම මුදිතාවයි. ඔවුන්ගේම හිතූපසංහාර හිතමෝදන අභිතාපන යන ව්‍යාපාරත්‍රය හැරපියා ඔවුන්ගේ කම්මස්ස කතාව වැඩිම විසින් යුක්ති අනුව බැලීම උපේක්ෂාවයි. මේ අප්‍රමාණ සත්වයන් අරමුණු කොට පවත්නා හේන් අප්පමඤ්ඤා නම් වේ. මෙම මෛත්‍රිය ආදිය මෙපමණ සත්වයන් විශේෂෙහි පැවැත්විය යුත්තේය කියාද මෙතෙක් සත්වයන් විශේෂෙහි නොපැවැත්විය යුත්තේ යැයි කියාද විශේෂ ප්‍රමාණයකින් පැවැත්වෙන ස්ථානයේහි කොටස් කිරීමක් මෙහි නැත්තේය. එසේ වුවත් මුලින් මෙහි යෙදෙන්නා විසින් පළමු කොට පුද්ගලයෙකු සම්බන්ධ කිරීමෙන් තම භාවනා චිත්තය පුරුදු කොට විශේෂ තත්වයට පමුණුවා පසු දෙතුන් දෙනා ආදී වශයෙන් ඒ වැඩි දියුණුවට පමුණුවා ගත යුතුය. සීමා සම්බේධය කළ පසු ඕදිසෝ පරණ අනෝදිසෝ පරණ දිසා පරණ දියුණු කළ යුතුය. ආහාර හේතු කොටගෙන විඳින්නට වන දුක් රස ප්‍රත්‍යවේක්ෂා වශයෙන්ද පටික්කුල වශයෙන්ද ආහාරයේ පවතින මානසිකාර ආහාර පටික්කුල සංඥාවයි. ශරීරගත වූ පඨවි ආදී ධාතු සතර පිළිබඳ සසම්බාර සංකේප සසම්බාර විභත්ති සංලක්කන සංකේපය සංලක්කන විභක්ති යන ක්‍රම අනුව වෙන්වෙන් කොට පිරිසිඳ සලකා බැලීම චතු ධාතු අවත්තානෙයි. පරිකර්ම භාවනාව, උපචාර භාවනාව, අර්පණා භාවනාව යයි භාවනා තුන් ආකාර වේ. භාවනා වේදී ලැබෙන නිමිත්තද පරිකර්ම, උග්ගහ, ප්‍රතිභාග කියා ආකාර වෙයි. මුලින් කසින මණ්ඩලාදීහි එම මණ්ඩලය වූ නිමිත්ත ඒ තිබෙන ආකාරයට සිතින් ප්‍රකට ලෙසින් ගන්නහුට ලැබෙන ඒ අරමුණ පරිකර්ම නිමිත්තයි. එකල්හි සිදුවන චිත්ත භාවනාවට පරිකර්ම භාවනාවය කියනු ලැබේ. ඒ නිමිත්ත ඇසට පෙනෙනසේ සිතට වැටහෙන තරමින් මනෝද්්වාරයට ආපාතගත වන ඒ අරමුණ උද්ගහ නිමිත්ත නමි. මස්තක ප්‍රාප්ත පරිකර්ම සමාධියෙන් භාවනාවේ යෙදෙන යෝගාවචරයා හට ඒ උද්ග්‍රහ නිමිත්තට සමානව ඒ උද්ග්‍රහ නිමිත්තෙන් මිදී වෙන්ව වැටහුණු ඒ අරමුණ සිතෙහි නිසලව වැඩි ගියාක් මෙන් පහළවනුයේ පටිභාග නිමිත්තයි. එකල්හි භාවනාව උපචාර භාවනාවය. එයින් පසු අර්පණා භාවනාවයි. ධාන චිත්තය කිසියම් નિયમિત කමඨහනකින් ලැබගත් පටිභාග නිමිත්ත ඊතා සැලකිල්ලෙන් රැක ගැනීමෙන් එය අරමුණු කොටගත් සිතෙහි පැවති නීවරණයන් බලවත් ලෙසින් යටපත් වී විතර්ක ආදී අංගයන් ඊතා උසස් ස්ථීර ලෙසින් වැඩි දියුණු වී සිතත් ඒ පටිභාග නිමිත්ත සංඛ්‍යාත අරමුණත් එකට බැඳී ගත්තේ සම්බන්ධය ඇතිව ප්‍රථම ධාන චිත්තය පළමුවෙන් පහළ වෙයි. මෙසේ මෙහි මහත්ගත චිත්තය නම් වූ ධාන චිත්තයක් පහළ වීමේදී එහි නිමිත්ත පහළ වීමට ප්‍රථම භාගයට ප්‍රතිපදා ශේස්ත්‍රයයි කියනු ලැබේ. එතෙන් පටන් ඔබට අභිඥා ශේස්ත්‍රයයි කියනු ලැබේ. මේ අවස්ථා දෙකම ඇතැම් පුද්ගලයන් හට පහසුවෙන් සම්පූර්ණ කරගත හැකි වේ. ඇතැම් පුද්ගලයන් හට මේ දෙකම මහත් දුෂ්කරතාවයෙන් සපුරාගත හැකි වේ. තවත් කෙනෙකුන් හට ඒ දෙකෙන් එකක් දුෂ්කරය එකක් සුකරය පහසුය ප්‍රතිපදා සතරක් ලැබෙන්නේ මේ ක්‍රමයෙන්ය ඒ ඒ පුද්ගලයාගේ సంతානවල කලින් බලවත්ව පැවතියා වූ දෘෂ්ටි තෘෂ්ණාවන් නිසා මෙහි ලැබෙන දුර්වලකම්ද එහි ඒ දෘෂ්ටි ආදීන්ගේ දුර්වලකමින් ප්‍රබලකම්ද ලැබෙන බව සැලකිය යුතුය. තණ්හා චරිත මන්දයා තණ්හා චරිත උදත්තයා දික්ටි චරිත මන්දයා දික්ටි චරිත උදත්තයා කියා පුද්ගලයන් සලකා ගනු. ධාන චිත්ත වීතිය මහත්ගත ධර්ම නම් ධාන චිත්තයන් පිළිබඳ චිත්ත වීති සටහන් පූර්වෝක්ත මාර්ග චිත්ත වීති වලට වඩා වෙනස් වෙයි. ඒ වෙනස මෙහි දක්වනු ලැබේ. පඨවි කසිනියගෙන භාවනාවේ යෙදෙන්නාහට ක්‍රමයෙන් ඒ දියුණුවට පත්වන කලෙහි පටිභාග නිමිත්ත පහළවන බව මුලදී කියන ලද්දේය. එය තව තවත් දියුණුවටපත් කිරීමෙන් එයම අරමුණු කොටගෙන ධාන චිත්තය වන අර්පණාව ලැබේ. යම් චිත්ත වීතියක මේ අර්පණාව ලැබේ නම් එහි පළමුවෙන් එම පටිභාග නිමිත්ත අරමුණු කොටගෙන භාවාංගය සිඳගෙන ආවර්ජන චිත්තය පහළ වේ. ඊළඟට එහිම ජවන චිත්ත සතරක් හෝ පහක් හෝ පහළ වෙයි. එහි අවසාන චිත්තය අර්පණා හෙවත් ධාන චිත්තයයි. එය රූපාවචරයි. සෙස කාමාවචරයි. ඒ කාමාවචර චිත්තයෝද ප්‍රකෘති සිත්වලට වඩා බලවත් වෙති. පරිකර්ම, උපචාර, අනුලෝම යන මේ තුන මේ සිත්වලට පිළිවෙලින් ව්‍යවහාර කෙරෙති. පරිකර්ම යන්නේහි තේරුම සකස් කරන්නා යනුයි. ධාන චිත්තයට ඕනෑ කරන ඉන්ද්‍රිය සමතාව සම්පූර්ණ කරන්නේ මේනි. සමීපෙහි හැසිරෙන්නා යනු උපචාරයන්ෙහි තේරුමයි. ධාන චිත්තයට ළඟින්ම පහළවන හේයිනි. අර්පණාවට මුලින් සිත අනුලෝමය. ඒ මුලින් පැවති සිත් වලට එයින් අගේ ලැබෙන සිත් වලටත් අනුලෝම වන්නා යන තේරුම අනුව එම නාමය ලැබේ. ඊළඟ සිත ගෝත්‍ර වූ සිතයි. එය කාම ගෝත්‍රය ඉක්මවාලීමත් මහත්ගත ගෝත්‍රයට පැමිණීමත් යන තේරුම අනුව එම නාමය ලැබේ. එහිද දන්දා බිඤ්ඤා, කිප්පා බිඤ්ඤා යන පුද්ගලයන්ට ලැබෙන පරිදි චිත්ත වීති දෙකක් ඇත. එය ග්‍රන්ථයේ 119 පිටුවෙහි සලකන්න. මෙයින් පසු භවාංගය හා ආවර්ජන ජවනයෝ පවතිත්. සමාධියක් ලද පුද්ගලයා ඒලත් ආකාරය මනවින් සිතට ගත යුතුය. සමාධි බාධක වූ කාම ව්‍යාපාදාදී උපක්ලේශ හා උවදුරු දැනගෙන එයින් සිත් සතන් පිරිසිදුව තබා ගැනීමේ අදහස තබාගත යුතුය. සමාධියේ දියුණුවට වැඩ කිරීමේ අවස්ථා දෙකකි. එනම් උපචාර අවස්ථාවත් අර්පණා අවස්ථාවත් යන දෙකයි. එසේ වැඩිීමේදී කාල පරිච්ඡේදය දේශ පරිච්ඡේදයද කොට වැඩිය යුතුය. මෙතරම් මෙතරම් කල් සිටිමි කාල පරිච්ඡේදය දියුණු කළ යුතුය. මෙතෙක් ප්‍රදේශයක පැතිරේවායයි දේශ නියම කොට වැඩිය යුතුය. මේ අදිෂ්ඨානයන් නියම අන්දමින් සිදුවන්නේ චිත්ත සමාධිය මැනවින් දියුණුවට පත් වී තිබෙන විටය. සමාධිය දියුණු වීමටද නැවත නැවත සමවැදීම හිතාගත යුතුය. පංච වශීතාවෝ ආවජ්ජන වසී සමාපජ්ජන වසී වුට්ටාන වසී අදිත්‍යාන වසී පච්චවෙක්කන වසී යනු පංච වශීතාවයෝය ප්‍රථම ධානය ලැබගත් පුද්ගලයාටත් ධානයට සමවැදී එයින් නැගිට පළමු කොට විතක්කය ආවර්ෂනා කළයි. ඊළඟට ਵਿਚාරයේද ඊළඟට ප්‍රීතියද ඊළඟට සුඛයේද ඊළඟට ඒකාග්‍රතාවයේද නැවතත් විතක්කයේද ਵਿਚාරයේද යනාදී ක්‍රමයෙන් නැවත නැවත ධානාංගයන් ආවර්ජනා කරන්නාහට යම් කලක ඒ ඒ ධානාංගයන් අරමුණු කොට ඇති චිත්ත වාරයෝ අතර භවාංග සිත් කීපයකින් අන්තර ලැබ නිරන්තරව මෙන් පවතිද්ද එකල්හි ආවජ්ජන පච්චවෙක්කන වසීතාවෝ වසීභූත නම් වෙත් මේ වසීතාව සර්වඥ බුදුවරයන් වහන්සේලාට මුදුන්පත්ව ලැබෙන්නාහ. සර්වඥ බුදුරජාණන් වහන්සේලා යමක ප්‍රාතිහාර්ය පවත්වන කාලයේහි චිත්ත ප්‍රවෘත්තියෙහි සහැල්ලු බව බලාපොරොත්තු වීමෙන් එහි ඒ ඒ ධානාංගයන් අරමුණු කොටගත් චිත්ත වාරයෝද ජවන සතරක් හෝ පහක් හෝ ඇතිව පහළ වන්නාහ. වීති සිත්වලට අතරට ලැබෙන භවාංග වාරයෝද පශ්චිම වාරයට උපචාර වී භවාංග චලනයයි කිය යුතු දෙකක්ම වෙයි. ලැබගත් ධානයට වහා සමවැදෙන්නට පිළිවන් බව සමාපජ්ජන වසීනම් වෙයි. සමාපජ්ජනේහි පමා බවක් නැතයි පාලියෙහි දේශනා කරන ලද්දේ මේ අදහසය. මෙසේ සමවන් ධානය අසුරු සනක් වැනි ඊතා කුඩා කාලයක් හෝ නවත්වා ගන්නට සමත් බව අදිත්‍යාන වසී නමි. සමවැදුණු ධානයෙන් ඉක්මනින් නැගී සිටින්නට සමත් බව උට්ටාන වසී නමි. පච්චවෙක්කන වසිය වනාහි ආවර්ජන වසියෙන්ම සිද්ධ වෙයි. ද්විතිවාදී ධානලාභය ප්‍රථම ධානයේ වසීභාවයට පත්කොට සිටියහුට විතක්කය ඕලාරිකව වැටහෙයි. එකල්හි යෝගාවචරයා හට මට විතර්කයේ නැති ධානය ලැබේ නම් මැනවයි අදහසක් පිහිටයි. එකල්හි අවිතර්ක ධානයේට සමවදින්නෙමයි නැවත ඒ පටිභාග නිමිත්තෙහි පරිකර්මය අරඹයි. එය විතක්ක විරාග භාවනාවයි. එයද විතර්කයේ හිනිකාන්තිය ගෙවි යනතුරු පරිකර්ම භාවනාවමයි. ඒ විතර්ක නිකාන්තිය ගෙවී ගිය කලෙහි උපචාර භාවනාව නම් වේ. එයින් පසු එය අරමුණු කොටගෙන ද්විතීය ධාන චිත්තය පහළ වෙයි. සසු ධානයන්ද මෙසේය. අංග සමතික්‍රමණය ප්‍රථමාදී ධාන පසෙහි ලැබෙන්නේ අංග සමතික්‍රමණයයි. ඒ මෙසේයි. එක ප්‍රථමේහි අංග පසකි. දෙක ද්විතීයෙහි විතර්කයේ ඉක්මවාලීමෙන් සතරකි. තුන තෘතියෙහි විචාරයේ ඉක්මවාලීමෙන් තුනකි. හතර චතුර්ථේහි ප්‍රීතිය ඉක්මවාලීමෙන් දෙකකි. පහ පංචමේහි සුඛය ඉක්මවා උපේකා ඒකාග්‍රතා දෙකින් යුත් හේයින් දෙකකි. ආලම්බන සමතික්‍රමණය ආකාසානංචායතනාදී අරූප ධාන සතර ලැබෙන්නේ ප්‍රථමාදී ධානයන්හි මෙන් අංගයන් අතික්‍රමණය කිරීමෙන් නොව ආලම්බනයන් අතික්‍රමණය කිරීමෙනි ඒ මෙසේ ආකාසානංචායතනය ලැබෙන්නේ පංචම ධානයේට අරමුණු වූ කසින උගුලුවාලු ආකාශය අරමුණු කළ යුතු වූයේය. විඥානංචායතනය ලැබෙන්නේ ආකාසානංචායතනයේට අරමුණු වූ ආකාශය ඉක්මවාලීමෙනි. එහි පඨමාරුප්ප විඥාණය අරමුණු කළ යුතු වන්නේය. ආකින් චඤ්ඤායතනයේ ලැබෙන්නේ පඨමාරුප්ප විඥානයේ ඉක්මවා ලීමෙනි. එහි ඔහුගේ අභාවය අරමුණු කළ යුතු ඌයේය. නේව සංඥානා සංඥායතනයේ ලැබෙන්නේ ඒ නැති බව ඉක්මවා ලීමෙනි. තුන්වන ආරුප්ප විඥාණය අරමුණු කළ යුතු ඌයේය. අබිනිවේෂය අබිනිවේෂය වුට්ටානේ යන දෙතන අබිනිවේෂය නම් විදර්ශනා භාවනාවේ ආරම්භයේදී ප්‍රකටවන සංස්කාර කොටසක් කෙරෙහි මානසිකාර්යයේ යෙදීමෙන් අභිමත ඥාන પરම්පරාවට ළඟා වීමය. හෙවත් එහි ඇතුළු වීමය. වුට්ටානේ නම් මාර්ගලාභයයි. මෙහි කියන ලද අබිනිවේෂය රූප ධර්මයන් පිළිබඳව නානා ක්‍රමවලින් ප්‍රකාශිත වූයේය. එය අරූප කර්මස්ථානයේ හෙවත් අරූප පරිග්‍රහය කරන අවස්ථාවේ තුන් ආකාරයකින් ලැබෙන බව සැලකිය යුතුය. 1. ස්පර්ශ වශයෙන් 2. වේදනා වශයෙන් 3. චිත්ත වශයෙන් යන ක්‍රම තුනෙනි. එය කෙටියෙන් මෙසේ දත යුතුය. අතමුකුට කෙටියෙන් හෝ විස්තර වශයෙන් හෝ රූප ධර්මයන් පැහැදිලිව පිරිසිඳ වැටහීමෙන් පසු ඒ ප්‍රකට අරමුණෙහිම සිත පළමුවෙන් වැටෙන සැටියට ඒ අරමුණ ස්පර්ශ කරමින් උපදිනා පස්සය ප්‍රකටව මෙනෙහි කළ හැකි වෙයි. ඇතැමකුට ඒ භාවනාවේදී ප්‍රකටව දැනෙන අරමුණ පිළිබඳ රසයේ විඳිමින් පහළවන වේදනාව දැනේ. මෙනෙහි කිරීමෙන් අල්ලාගත හැකි වේ. තවත් කෙනෙකුට එම පිරිසිඳ ගනිමින් පහළ වන විඥානය මෙනෙහි කිරීමට හැකිවන අන්දමින් ප්‍රකට වෙයි. මෙහි යම් යෝගාවචරයෙකුට පස්සය ප්‍රකට වේ නම් හෙතම මෙතන තනිකර පස්සය පමණක් පහළවන්නේ නොවේයි. එය සමග අරමුණේ රසය විඳින වේදනාවද හැඳින ගන්නා සංඥාවද චේතනය කරන චේතනාවද දැනගන්නා විඥාණයද ඇතැයි කියා පස්ස වේදනා සංඥා චේතනා විඥාන යන අරූප ධර්ම පස වූ පස්ස පංචකයම දැනගත හැකි වෙයි. දෙක සහ තුන වේදනා චිත්ත යන ධර්මයන් ප්‍රකටව වැටහීමේදී මේ ආකාරයෙන් පස්ස පංචකය ප්‍රකට වෙයි. රූප ධර්මයෙන්ට බැසීම ඒ යෝගාවචරයා මේ පස්ස පංචක ධර්මයෝ කුමක් අසුරු කළාහුදයි සලකා බලනුයේ වස්තුව අසුරු කළාහුයි දැනගනි. වස්තුව නම් කරජ කායයි. ඉමච්ඡපනමේ විඥානං එත්ත සිතං එත්ත පටිබද්දං යයි මේ මාගේ මේ විඥාණය මෙහි ආශ්‍රය ඇත්තේය මෙහි අයත්ව බැඳුනේ යයි ප්‍රකාශිත වූයේ මෙයයි එහි තේරුම නාම රූප ධර්මයේ ආශ්‍රය ස්ථානය සතර මහා භූතත් උපාදා රූපත් භවය මෙසේ එහි ආශ්‍රය වස්තු රූපයයි. පස්ස පංචමකයෝ නාමයයි කියා නාම රූප මාත්‍රයම හෙතම බලයි. මෙහි රූපය නම් රූප ස්කන්ධයයි. නාමය නම් වේදනාදී අරූප ස්කන්ධ සතරයි. මෙසේ මෙහි ඇත්තේ පංචස්කන්ධය පමණකි. මේ පංචස්කන්ධයෙන් අන්‍ය වූ නාම රූපයක් හෝ නාම රූපයෙන් අන්‍ය වූ පංචස්කන්ධයක් හෝ ඇත්තේ නැත. ඒ යෝගාවචරය මෙම පංචස්කන්ධය හටගත්තේ කවර හේතුවකින්දයි මෙනෙහි කිරීමෙහිදී එහි අවිද්‍යාදී හේතුන් දකි. නුවණට හසු වී වැටහි. ඉක්බිති ප්‍රත්‍ය ධර්මයත් එයින් හටගත් ඵල ධර්මයත් මිස අන්සත්වේකෝ පුද්ගලයෙක් නැත. ඇත්තේ ශුද්ධ සංස්කාර පුඤ්ජය පමණක් යයි ප්‍රත්‍යහා සමග නාම රූප ධර්මයන් කයත්තේන අනිච්චා භයත්තේන දුක්ඛා අසාරකට්ඨේන අනත්තා යන ක්‍රමයෙන් අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණයට නගා විදර්ශනා ඥාන පරම්පරාව ක්‍රමයෙන් දියුණුවටපත් කර ගනිමින් හැසිරේ. හෙතෙම යම්කිසි අවස්ථාවක උතු සප්පාය පුද්ගල සප්පාය භෝජන සප්පාය ධම්ම සවන සප්පාය යන මෙකී සප්පාය කරුණු ලැබගෙන ඒක පළඟේක හුන්නේම විදසුන් නුවණ මුදුන් පමුණවා ගැනීමෙන් උතුම් වූ අරහත්වෙහි පිහිටයි මේ ආකාරයෙන් මේ කොටස් තුනේම කමඨහන සම්පූර්ණ වේ. අරූප කර්මස්ථානයේ ආරම්භය වනාහි පස්සය වේදනාය චිත්තය යන තුනෙන් එකකි. යතෝක්ත ආකාරයෙන් සම්පූර්ණ කිරීමෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් සියලු කොටස් වැටහීමෙන් රූප සම්මස්සනයද සම්පූර්ණ කිරීමෙන් භාවනාව මස්තක ප්‍රාප්ත වෙයි. අමතර වර්ණනාවේ පංච පීතික්කම නම් ප්‍රථම පරිච්ඡේදයේ සඳහන් ක්‍රමය අතුරෙන් පස්වෙනි ක්‍රමය උගන්වා උගන්වන ගාථා කීපයක් ග්‍රන්ථයේහි සඳහන් වෙයි. පුබ්බ කරණං කතේ පච්චා පුබ්බ කිච්ඡා වසානයේ අන්තා ගබ්බේ පංච පීතිසු එරණා පීතිති වුච්ඡතේ නවලෝකෝත්තර ධම්මාති නිබ්බාන පච්චයෝ පිච ඉමිනා නයේන යචිත්වා ඕලෝකෙන්තේන යෝගිනා පල්ලංකේන නිසීදිත්වා පල්ලංකාදී දිංච වාචයේ පරිකම්මං අරහං අරහන්ති තීසු වාරේසු වාචයේ එරනාපි තියා අප්පනාපි නන්ද වත්තක පුප්පමීව පරිකම්මං මයුරපිංජ වන්නංච උපචාර කාලගුණ වනෙම්මිව ඝනහිත්වා නාසිකග්ගේන ඒකේකංව පුනප්පුනං තපෙත්වා හදේ පච්චා පුබ්බ කිච්ඡාව සානයේ තතෝනං ආහරිත්වාන අපනා නාභි මංජයේ පරිකම්ම මු පවරම්පි තස්මින්ච අනනන්තරේ තපෙත්වා නිට්ඨිතේ පච්චා පරිකම්ම අරහන්තිච අරහං අරහන්ති වත්තබ්බ තීසු වාතේසු යෝගිනා මේ සඳහා සිංහල පොතේ තිබෙන්නේ මෙසේය උබ්බේ ගාවට අනුතුරුව කොට පූර්වකෘත්‍ය නොවරදවා එරෙන ප්‍රීතියට ආරාධනා කරනු. ඕකාස අහං පටිපත්ති පූජාය ඕවාදං සබ්බඤ්ඤෝ ගෝතමස්ස පතිකරෝමි අහං යාචාමි උග්ඝහ නිමිත්තංච පටිභාග නිමිත්තං උපචාර විදින් අප්පනා සමාදී අනේතා ගබ්බ එරණා පීති නවලෝකෝත්තර ධම්මජාතං පෙය්‍යාල නිබ්බාන පච්චයා හොන්තු මෙසේ ආරාධනා කරමින් ආසනයේ හිඳ නිසීදති පල්ලංකං ආභුජිත්වා පෙය්‍යාල පරිකම්මං අරහං අරහං මෙසේ තීක්ෂණ නුවණින් පිරිසිඳ යට කියන ලද උග්ඝහ නිමිති පටිභාග නිමිති ද්වය මනාකොට බලා උග්ගහ නිමිත්ත පලාගෙන නික්මුණක් හෝ මෙන් ඒ උග්ගහ නිමිත්තට වඩා කිසුණු දොස් නැතිව සිය ගුණ දහස් ගුණයෙන් පිරිසිදුව භවාංගය සිඳගෙන මනෝද්වාරය ආවර්ජනා කොට අර්පණා උපදී මේ අර්පණාවෙහි ලක්ෂණ ඉද්ද මලට බදු වර්ණය පරිකර්මය මොනර පිළ සදුශ්‍රය උපචාරය කුරු වේනියකගේ වර්ණය මේ එරෙන ප්‍රීතියට පහළ උනේ ආකාශ ධාතුය මේ ධාතුවේ අර්පණා පරිකර්ම උපචාර නාසිකාග්‍රේන්ගෙන හෘදේ තබා නැවතනා බියේ තබනු මෛත්‍රී බ්‍රහ්ම විහාරේ වාක්‍ය අහං සුඛී හෝමි අහං සුඛී හෝමි යනුයි කරුණා බ්‍රහ්ම විහාරේ වාක්‍ය අහං දුක්ඛා මුච්ඡාමි අහං දුක්ඛා මුච්ඡාමි යනුයි මුදිතා බ්‍රහ්ම විහාරේ වාක්‍ය අහං යතා ලද්ධ සම්පත්තිතෝ මාවි ගච්ඡාමි යනුයි උපේක්ඛා බ්‍රහ්ම විහාරේ වාක්‍ය අහං කම්මස්සකෝ හෝමි යනුයි මෙහි සිංහල පොතෙහි මෛත්‍රී භාවනාව ආරම්භ කරන්නේ මෙසේය දස දිග වසන සියලු සත්වයන්ට මෙත් කොට බලන විදි අතුරෙන් පූර්ව ක්‍රම නොවරදවා වැඳ පුදා මෙත්තා බ්‍රහ්ම විහාරයට ආරාධනා කොට පූර්ව දිග ලෝක ධාතු බලා ප්‍රතිපත්ති පූජා කටයුතු මෙහි ඇතම් තැනක පෙළ බසින්ම දක්නට ලැබේ ඒ මෙසේ ඒකිස්සා දිසායන් වසති අප්පනා කත්වා පංච පංච සත්තානං පුඤ්ඤං දත් දත්වා ඒකිස්සා දිසායන් අට්ඨවිසති අප්පනා කତ୍වා සත්ත දේවා manussානං පුඤ්ඤං දත්වා ඒකං දිසං පංච සත්තා නාම සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතා සබ්බේ පුද්ගලා සබ්බේ අත්ථභාව පරියාපන්නා ඉමේ සත්තා පංච සත්තා නාම හොಂತಿ ඒකං දිසං සත්තා දේව මනුස්සා නාම සබ්බා ඉත්තියෝ සබ්බේ පුරිසෝ සබ්බේ අරියා සබ්බේ අනරියා සබ්බේ දේවා සබ්බේ මනුස්සා සබ්බේ විනිපාතිකා ඉමේ සත්තා සත්තා දේව මනුස්සා නාම හොಂತಿ sabbhe satta avera hontu අව්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු අන්තෝ පරකම්මං අහං සුඛී හෝමි අහං සුඛී හෝමි අහං සුඛී හෝමි සීසතෝ නික්කමන කාලේ සබ්බේ සත්තා සුඛී හොන්තු සබ්බේ සත්තා සුඛී හොන්තු සබ්බේ සත්තා සුඛී හොන්තු දස සහස්ස චක්කවාල සම්පත්ත කාලේ සත්තා සුඛී හොන්තු සත්තා සුඛී හොන්තු සත්තා සුඛී හොන්තු සත සහස්ස කෝටි චක්කාවාල සම්පත්ත කාලේ සුඛී හොන්තු සුඛී හොන්තු අනවත චක්කවාල සමාපත්ත කාලේ සුඛී සුඛී සුඛී යනුවෙනි අශුභ භාවනාව ආරම්භ කරන්නේ මෙසේ දශවිධ අශුභයන් කෙරෙහි වාතයෙන් පිරුණු කුඹුරු සමක් මෙන් මරණින් මත්තෙහි ක්‍රමක්‍රමයෙන් නැగి නැగి ඉදිමුණු බැවින් උද්දුමාත නම් මේ අශුභය සිතුමිනි රුවණක් දොටු 16ක් මෙන් භාවනාවෙහි හැසිරෙන යෝගියෙකු විසින් පූර්ව ක්‍රම නොවරදවා ඒ උද්දමාතක අශුභයට ආරාධනා කටයුතු යතෝක්ත ග්‍රන්ථයේම ආනාපාන සති භාවනාව පටන් ගන්නා ක්‍රමය මෙසේය. කාය සුඛ චිත්ත සුඛයට අනුතුරු කොට පූර්ව ක්‍රමය නොරදවා වැඳ පුදා සුගත තථාගත වර ධර්ම චක්‍රය ඇති ත්‍රිලෝකාධිපති අසරණ සරණ ගතව ප්‍රපංචර කරුණා නිදාන ලෝකස්වාමී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදි කොට ඇති භාග්‍යවතුන්ට සර්වඥතා ඥාන නැමැති ගුණ රුවන් සාදා ගන්නට පූර්ව භාගයේහි දුටු හේයින් මූල කාරණාව සිට ආනාපාන සති නැමැති භාවනාවට ආරාධනා කරනු ලැබේ. මෙසේ තීක්ෂණ ඥානයෙන් මානසිකාර ආශ්වාස ප්‍රාශ්වාස සමග මෙනෙහි කරන්නාට උග්ඝහ ප්‍රතිභාග නිමිත්ත ద్వය උපදී. එහි ලක්ෂණය කෙබඳුයත් රැලි නැగి නැගී පෙන බුබුලු මුසු දියෙක් වී නම් එබදුවම වැටහෙන පෙන පහර ආදී කිසුණු දොස් පැනෙයි නොහොත් සලා වැටුප් දෙමින් ඇඹරෙමින් සැලෙමින් නැගෙන දුම් සාවක් මෙන්ද අහස සුදු වලාකුළු මෙන්ද උග්ගා නිමිත්ත පෙනෙයි ප්‍රතිභාග නිමිත්ත අහස තිබූ මිනිතල් වැටක් මෙන්ද වලා අතුරෙන් නික්මුණු සඳ මඩලක් මෙන්ද මේඝ මුකේහි බාලකාවක මෙන්ද උග්ඝහ නිමිත්ත පලාගෙන නික්මෙනා කූමෙන් උග්ඝහ නිමිත්තට වඩා කිසුණු දොස් නැතිව සියක් දහස් ගුණයෙන් පිරිසිදුව බවාංගයේ සිඳගෙන මනෝද්වාරය ආවර්ජනා කොට අර්පණා උපදී විසුද්ධි මාර්ගාදී සසු භාවනා උපදේශ ග්‍රන්ථයන්හි නොදක් වුණු ජයගල නම් භාවනා ක්‍රමයක් මෙහි දක්නට ලැබේ. එය දෙවනි කණ්ඩායමෙහි ය. ඒ මෙසේය. අමෘතාකාර වර්ණනාවේ 1. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි යුගලය 2. කාය ලහුතා චිත්ත ලහුතා යුගලය. 3. කාය මුදුතා චිත්ත මුදුතා යුගලය. 4. කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා යුගලය. 5. කාය පාග්ගුඤ්ඤතා චිත්ත පාග්ගුඤ්ඤතා යුගලය. 6. කාය උජ්ජුකතා චිත් උජ්ජුකතා යුගලය. 1. පස්සද්දි දෙක තමා තුල පිහිටාවායි අදිෂ්ඨානෙන් ආපෝ ධාතු විදර්ශනාවයි. දෙක ලහුතා දෙක තමා තුල පිහිටාවායි අදිෂ්ඨානෙන් තේජෝ ධාතු විදර්ශනාවයි. තුන මුදිතා දෙක තමා තුල පිහිටාවායි අදිෂ්ඨානෙන් පඨවි ධාතු විදර්ශනාවයි. හතර කම්මඤ්ඤතා දෙක තමා තුල පිහිටා වාය අදිෂ්ඨානෙන් ආපෝ ධාතු විදර්ශනාවයි. පහ පාගුඤ්ඤතා දෙක තමා තුල පිහිටා වාය අදිෂ්ඨානෙන් වායෝ ධාතු විදර්ශනාවයි. හය උජුතා දෙක තමා තුල පිහිටා වාය අදිෂ්ඨානෙන් ආකාශ ධාතු විදර්ශනාවයි. මේ සිංහල පොතේ සඳහන් වන්නේ මේ ආකාරයෙනි. පංච ප්‍රීතියට අනුතුරු කොට ච යුගලය කෙරෙන් කාය පස්සද්ධ යන කර්මස්ථානයේට పూర్ව කෘත්‍ය නොවරදවා වැඳ පුදා ආරාධනා කටයුතු උග්ඝා නිමිත්ත පලාගෙන නික්මන් වූ මෙන් උග්ඝා නිමිත්තට වඩා සියක් ගුණ දහස් ගුණයෙන් පිරිසිදුව භවාංගයේ සිඳගෙන මනෝද්වාරය ආවර්ෂනා කොට ආපෝ ධාතුව පහළ වේ. ඒ ධාතුවේ අර්පණා පරිකර්ම උපචාර බල බලා නාසිකාග්‍රයෙන්ගෙන හෘදේ තබා නැවතනා බියේ තබනු. අමෘතාකාර වර්ණනාවේ තුන්වන කාණ්ඩයේ සඳහන් කාය චිත්ත සුඛ නම් භාවනා කොටසද මෙබඳුම වෙනස් ක්‍රමයකි. ඒ මෙසේය. කාය චිත්තේ සුඛේ වක්ඛාමි සංකිත්තේන මිතෝ පරං ජානිත්වා ද්වාදසකාරේ භාවේ තබ්බී විසුම් විසුම් කාය චිත්තේ සුඛේ යාචෙන්තා ආපෝ ධාතුං විපස්සතු බුද්ධානුස්සති යාචෙන්තේ තේජෝ ධාතුං විපස්සතු උපචාර සමාධි යාචෙන්තෝ පඨවි ධාතු විපස්සතු පාතු භූතාම්පි ඒකේකං ඝනහිත්වා නාසිකග්ගිනා තපෙත්වා හදයේ පච්චා පුබ්බ කිච්ඡා වසානයේ තතෝතේ ආහරිත්වාන ඝනහිත්වා නාසිකග්ගිනා නාභි අංගුලතෝ උදගං අංගුල අංගුල කේනේහි ඒකේ කංච තපේ තබ්බං යෝගාවචරං වික්ඛුණා මෙහි සිංහල පොතෙහි උගන්වන ලද්දේ මෙසේයි. ච යුගලයට අනතුරුව කායසුඛ, චිත්තසුඛ, බුද්ධානුස්සති, උපචාර සමාධි යන කර්මස්ථානයන් කෙරෙන් పూర్ව කෘත්‍ය නොවරදවා වැඳ පුදා කායසුඛයට ආරාධනා කරනු. මෙහි සඳහන් අමෘතාකර වර්ණනා නම් පාලි පුස්කොළ පොත කඩවැදුවේ තුන් බෝමුළු විහාර පුස්තකාලයෙන් එම විහාරාධිපති පූජ්‍ය කඩවැදුවේ සිරිනිවාසනායක ස්තවීරයන් වහන්සේගෙන් ලබා ගතිමු. එය සම්පූර්ණ පොතකි. මෙහි සඳහන් සිංහල පොත හඳුරන් කෙත ධම්ම විහාරීය පුස්තකාලයෙන් ලැබගන්නා ලද්දකි. ගෝණගන්තන්නේ දියතලා මැදුරේ නිවසි වූ පී.එෆ්. ෆර්නෑන්ඩු මහතාගේ මහත් පරිශ්‍රමයෙන් යතෝක්ත විහාරාධිපතීන් වහන්සේගෙන් ලබාගත හැකි විය. හැම දිනාටම නිවන් සුව ලැබේවා